උපක්ඛිලේශ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසම්බියං විහෙරති ගෝසිතාරාමේ තේන කෝපන සමයේන කෝසම්බියං භික්ඛෝ භණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මුඛ සත්‍තේහි විතුදන්තා විහරන්තේ අතකෝ අඤ්ඤතරෝ භික්ඛෝ යේන භගවාසේනුපසංඛමේ උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං චේතෝ කෝසෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච ඉදබන්තේ කෝසම්බියම් භික්ඛෝ භණ්ඩන ජාතා කලහ ජාතා විවාදා පන්නා අඤ්ඤමඤ්ඤං මොකහ සත්තේ හේවිතු දන්තා විහරන්තේ සාදු බන්සේ භගවා යේනතේ බික්ඛෝ තේනුපසංඛමතු අනුකම්පං උපාදායාති අදිවාශේෂි භගවා තුන්නේ භාවේන අතකෝ භගවා යේනතේ බික්ඛෝ තේනුපසංඛමි උපසංඛමේत्वा තේ බික්ඛෝ ඒතද හෝචේ අලං භික්කවේ මා භණ්ඩනං මා කලහං මා විග්ගහං මා විවාදන්තේ එවං උත්තේ අඤ්ඤතරෝ භික්ඛෝ භගවන්තං ඒතද වෝච ආගමේතු බන්සේ භගවා ධම්මස්සාමේ අපොසොක්ඛෝ බන්තේ භගවා දිට්ඨ ධම්මසුඛ විහාරං අනුයුක්තෝ විහෙරතෝ මයමේතේන බණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාති ဒ ොතියම්පි කෝ භගවා සේබික්ඛෝ ඒතදවෝච අනං වික්ඛවේ මා බණ්ඩනං මා කලහං මා විග්ගහං මා විවාදන්ති ဒ ොතියම්පි කෝ සෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච ආගමේතු බන්තේ භගවා ධම්මස්සාමි අප්පොසුක්කෝ බන්තේ භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුක්තෝ විහෙරතු මයමේතේන බණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාති තතියම්පි කෝ භගවා තේ බික්ඛෝ ඒතදවෝච අනං භික්ඛවේ මා බණ්ඩණං මා කලහං මා විග්ගහං මා විවාදන්ති තතියම්පි කෝසෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච ආගමේසු බන්තේ භගවා ධම්මස්සාමි අප්පසුක්ඛෝ බන්තේ භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනුයුක්තෝ විහෙරතෝ මයමේතේන බණ්ඩනේන කලහේන විග්ගහේන විවාදේන පඤ්ඤායිස්සාමාත්තේ අතකෝ භගවා කුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවරමාදාය කෝසම්බියං පිණ්ඩාය පාවිසේ කෝසම්බියං පිණ්ඩාය කරෙත්වා පච්චාබත්තං පිණ්ඩපාත පඩේක්ඛන්තෝ සේනාසනං සංසාමෙත්වා පච්චති හරමාදාය ඨිතකෝව ඉමාගාතා අභාසේ පුතු සන්දෝ සමජනෝ නබාලෝකෝචි මඤ්ඤත සංඝස්මින් බෙජ්ජමානස්මින් නාඤ්ඤං දියෝ අමඤ්ඤත පරිමුට්ඨා පණ්ඩිතා භාෂා වාචා ගෝචර භානිනෝ යාවින්ඡන්ති මුඛායාමං යේන නීතාන සංවිදෝ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ ये च तम् उपनैहन्ति वीरन्ते सङ्न सम्मति अक्वद्धि मङ् अवधि मङ् अजिनि मङ् अहासि मे ये तङ् न उपनैहन्ति वीरन्ते सोपसम्मति न हि वेरेण वेराणि සම්මන්තේද කුදාචනං අවේරේන ච සම්මන්තේ ඒස ධම්මෝ සනන්තනෝ පරේචන විජානන්ති මයමෙත්ත යමාමසේ යේච තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේදගාම් අට්ඨිච්ඡදා පානහරා දවාශ ධනහාරිනෝ රට්ඨං විලොම්පමානානං තේ සම්පි හෝති සංගති කස්මා තුම්හාකනෝසියං සචේලබේත නිපකං සහායං සන්දෙන් චරං සාදු විහාරේ දේරම් අබිබොය්‍ය සම්බානි පරිස්සයානි චරේයතේනත්ත මනෝ සතිමා නෝචේ ලබේත නිපකං සහායං සද්දෙන් චරං සාදෝ විහාරේ ධීරම් රාජාව රට්ඨං විජිතං පහාය ඒකෝ චරේ මාතංග රඤ්ඤේව නාගෝ ඒකස්ස චරිතං සෙය්‍යෝ නත්ති බාලේ සහායතා ඒකෝ චරේනච පාපානි කෛරා අපොස්සුක්කෝ මාතංග රඤ්ඤේව නාගෝති අතකෝ භගවාචිතකෝව ඉමං ගාථා භාසෙත්වා යේන බාලක ලෝන කාරගාමෝ තේනුපසං සමේ තේන කෝපන සමයේන ආයස්මා බගෝ බාලකලෝන කාරගාමේ විහෙරති අද්දසාකෝ ආයස්මා බගෝ භගවන්තං දුරතෝව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපේසී උදකංච පාදානං නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේසේ ආයස්මාසිකෝ භගෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං භගොං භගවා ඒතදවෝච කච්චි බික්ඛෝ කමනීයං කච්චි යාපනීයං කච්චි පිණ්ඩකේන නකිලමසීති කමනේයං භගවා යාපනේයං භගවා නචාහං බන්සේ පිණ්ඩකේන කිලමාමේති අතකෝ භගවා ආයස්මන්තං භගොන් ධම්මියා කථාය සම්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා සම්පහන්සෙත්වා උත්ථායාසනා යේන පාචේන වංශදායෝ තේනුපසංඛමේති තේන කෝපන සමයේන ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ පාචේන වංශදායේ විහරಂತಿ අද්දසාකෝ දාය පාලෝ භගවන්තං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන භගවන්තං ඒතදවෝච මා මහා සමන ඒතන් දායන් පාවිසී සම්පෙච්ච තයෝ කුල පොත්තා අත්තකාම රෝපා විහරಂತಿ මාතේසං අපාසොං අකාශේතේ අස්සෝසිකෝ ආයස්මා අනුරුද්ධෝ දායපාලස්ස භගවතා සද්ධින් මන්තේ මානස්ස සුත්වාන දායපාලං ඒතදවෝච මා ආඋසෝ දායපාල භගවන්තං වාරේසේ සත්තානෝ භගවා අනුපස්සෝති අතකෝ ආයස්මා අනුරුද්ධෝ යේනායස්මාච නන්දියෝ යේනායස්මාච කිම්බිලෝ තේනුපසංඛමේ උපසංඛමේत्वा ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං ඒතදවෝච අභික්ඛමතායස්මන්තෝ සත්තානෝ භගවා අනුප්පත්තෝති අතකෝ ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ භගවන්තං පච්චුග්ගන්त्वा ඒකෝ භගවතෝ පස්ස කීවරං පටිග්ගහේසි ඒකෝ ආසනං පඤ්ඤාපේසි ඒකෝ පාදෝදකං උපට්ඨපේසී නිසේදි භගවා පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජ පාදේ පක්ඛාලේ සීත්තේපිකෝ ආයස්මන්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සු ඒකමන්තං නිසෙන්නං කෝ ආයස්මන්තං අනුරුද්ධං භගවා ඒතදවෝචේ කච්චිවෝ අනුරෝධා කමනීයං කච්චයාපනීයං කච්චේ පිණ්ඩකේන න කිලමතාති කමනීයං භගවා යාපනීයං භගවා නචමයං බන්තේ පිණ්ඩකේන කිලමතාති කච්චේපනවෝ අනුරෝධා සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරෝදකේ භෝතා අඤ්ඤමඤ්ඤම් පිය චක්ඛෝ හේ සම්පස්සන්තා විහෙරතාසේ ඨග්ගමයම් බන්සේ සමග්ගා සම්මෝදමානා අවිවදමානා කීරෝදකේ භෝතා අඤ්ඤමඤ්ඤම් පිය චක්ඛෝ හේ සම්පස්සන්තා විහෙරාමාත්තේ යතා කතං පනතුම් මේ අනුරෝධා සමග්ගා සම්මෝදමානා අවිවදමානා තීරෝදකේ භෝතා අඤ්ඤමඤ්ඤම් තේ චක්ඛෝ හේ සම්පස්සන්තා විහෙරතාති ඉදමයිහං බන්තේ එවං හෝති ලාභවතමේ සුලද්ධං වතමේ යෝහං ඒව රූපේ හේ සබ්‍රක්මචාරේ හේ සද්ධින් විහරාමි තේ තස්සමයිහං බන්තේ ඉමේසෝ ආයසමන්තේසෝ මෙත්සංඛාය කම්මං පච්චුපට්ඨිතං ආවේචේව රහෝච මෙත්සං වචේ කම්මං තේයාලම් මෙත්සං මනෝ කම්මං පච්චුපට්ඨිතං ආවේචේව රහෝච තස්ස මයිහං බන්තේ එවං හෝහි යන්නෝනාහං සකං චිත්තං නික්ඛිතෙත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තේ යන්ති සෝකෝ අහං බන්තේ සකං චිත්තං නික්ඛිපෙත්වා ඉමේ සංයේව ආයස්මන්තානං චිත්තස්ස වශයෙන් වත්තාමි නානාහි කෝනෝ බන්තේ කායා ඒකං ච පනමඤ්ඤේ චිත්තන්තේ ආයස්මාපි කෝ නන්දියෝ පේයානම් ආයස්මාපි කිම්බිලෝ භගවන්තං ඒතදවෝච මයිහම්පි කෝ බන්තේ එවං හෝති ලාභවතමේ සුලද්ධං වතමේ යෝහං පේයානම් ඒකංච පනමඤ්ඤේ චිත්තන්ති ඒවං කෝමයන් බන්තේ සමග්ගා සම්මෝධමානා අවිවදමානා කීරෝදකී භූතා අඤ්ඤමඤ්ඤම් පියචක්ඛෝ හේ සම්පස්සන්තා විහෙරාමාති සාදෝ සාදෝ අනුරෝද්ධා කච්චිපනවෝ අනුරෝද්ධා අප්පමත්තා ආසාපිනෝ පහිතස්සා විහෙරතාති සග්ගමයං වන්තේ අප්පමත්තා ආසාපිනෝ පහිතත්තා විහෙරාමාති යථා කතම් පනතුම්මේ අනුරෝද්ධා අප්පමත්තා ආසාපිනෝ පහිතත්තා විහෙරතාති ඉදබන්සේ අම්මා කං යෝ පඨමං ගාමතෝ පින්ඩාය පටික්කමතේ සෝ ආසනානේ පඤ්ඤාසේති පානේයං පරිභෝජනීයං උපට්ඨපේති අවක්කාර පාතින් උපට්ඨපේති යෝ පච්ඡාගාමතෝ පින්ඩාය පටික්ඛමති සචේ හෝති බුත්තාවශේෂෝ සචේ ආකංකති භුඤ්ජති නොචේ ආකංකති අපහරිතේ වා ඡඩ්ඩේහි අප්පානකේවා උදකේ ඕපිලාපේති සෝ ආසනානේ පටිසාමේති පානීයං පරිභෝජනීයං පටිසාමේති අවක්කාර පාතෙන් දෝවිත්වා පටිසාමේති බත්සග්ගං සම්මජ්ජති යෝ පස්සතේ පානීය ගටං වා පරිභෝජනීය ගටං වා වච්ඡගටං වාරෙත්තන්තොච්ඡං සෝ උපට්ඨපේති සචස්ස හෝති අවිසයිහං හත්ථ විකාරේන ဒ ුතියං ආමන්තෙත්වා හත්ථ විලංඝකේන උපට්ඨපේම නත්වේවමයන් බන්තේ තප්පච්චයා වාචං බින්දාම පංචාහිකං කෝපනමයන් බන්තේ සබ්බරත්ථයන් ධම්මියා කතාය sannisedaම එවං කෝමයන් බන්තේ අප්පමත්තා ආසාසිනෝ පෛතත්තා විහරාමාති සාදු සාදු අනුරුද්ධා අත්තිපනවෝ අනුරුද්ධා එවං අප්පමත්තානං ආසාසේනං පහිතත්තානං විහරන්තානං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති ඉදමයන් භන්තේ අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා ඕබාසංචේව සංජානාම දස්සනං ච රූපානම් සෝකෝපනනෝ ඕභාසෝ නචිරස්සේව අන්තරදායති දස්සනං ච රූපානං තංච නිමිත්තං න පටිවිජ්ජාමාති සංකෝපනවෝ අනුරුද්ධා නිමිත්තං පටිවිජ්ජේ සම්බම් අයම්පේ සුදං අනුරුද්ධා පුබ්බේව සම්බෝධා අනභේ සම්බුද්ධෝ බෝධිසත්වව සමානෝ ඕබාසංචේව සංජානාමි දස්සනංච රූපානම් සෝකෝ පනමේ ඕබාසෝ නකිරස්සේව අන්තරධායති දස්සනංච රූපානම් තස්සමයං අනුරුද්ධාය තදහෝසි කෝනකෝ හේතු කෝ පච්චයෝ යේන මේ ඕබාසෝ අන්තරදායති දස්සනංච රූපානන්තේ තස්ස මයිහං අනුරුද්ධා ඒතද හෝසි විචිකිච්ඡා කෝමේ උදපාදේ විචිකිච්ඡා දේකරණංච පනමේ සමාධේ චවේ සමාදෙම්හේ චතේ ඕභාසෝ අන්තරදායසේ දස්සනංච රූපානම් සෝහං තථා කරේෂාමේ යථා මේ පුනන විචිකිච්ඡා uppajjessati තේ ශෝකෝ අහං අනුරෝධා අප්පමත්තෝ ආසාපේ පහිතත්තෝ විහරන්තෝ ඕභාසංචේව සංජානාමි දස්සනංජ රූපානම් සෝකෝපනමේ ඕභාසෝ නචිරස්සේව අන්තරදායති දස්සනංච රූපානම් තස්ස මයං අනුරෝධා ඒතද හෝසී කෝනකෝ හේතු කෝ පච්චයෝ යේන මේ ඕභාසෝ අන්තරදායති දස්සනං ච රූපානන්තේ තස්ස මයං අනුරෝධා ඒතද හෝසී අමනසිකාරෝ කෝමේ උදපාදේ අමනසිකාරාධිකරණං ච පනමේ සමාදේ චවේ සමාදෙම්මි තුතේ ඕභාසෝ අන්තරදායති දස්සනං ච රූපානම් සෝහං තථා කරිස්සාමි යථාමේ පුනන විචිකිච්ඡා uppajjessati න අමනසි කරෝති සෝකෝ අහං අනුරෝද්ධා පේයාලම් තස්ස මයිහං අනුරෝද්ධා ඒ තදහෝසීත් තේන මෙද්දං කෝමේ උදපාදේ තේන මෙද්දාදිකරණංච පනමේ සමාදේ චවේ සමාදෙම්මිතුතේ ඕබාසෝ අන්තරදායසේ දස්සනංච රූපානම් සෝහං තථා කරිස්සාමි යථාමේ පුනන විචිකිච්ඡා uppajjessate න අමනසිකාරෝ න තේන මිද්ධන්තේ සෝපෝ අහං අනුරෝද්ධා තේයාලං තස්සමයං අනුරෝද්ධා ඒ සදහෝසි ඡම්බේ තත්සං කෝමේ උදපාදේ ඡම්බේ තත්සාදේ කරණංච පනමේ සමාදේ චවේ සමාදින්මින් සුතේ ඕභාසෝ අන්තරදායතේ දස්සනංච රූපානම් ශේයතාපි අනුරුද්ධා කුරිසෝ අද්ධාන මග්ග පටිපන්නෝත් තස්ස උබතෝ පස්සේ වදකා උප්පතේයොන් තස්ස තතෝ නිදානං සම්බිතත්තං උප්පජ්ජේය ඒවමේව කෝමේ අනුරුද්ධා සම්බිතත්තං උදපාදේ සම්බිතත්තාදීකරණං ච පනමේ සමාධේ චවේ සමාධිම්මේ චුතේ ඕභාෂේ අන්තරදායති දස්සනං ච රූපානම් සෝහං තථා කරෙස්සාමේ යථා මේ පුන න විචිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ න තේන මෙද්දං න ඡම්බේ තත්තන්ති සෝකෝ අහං අනුරෝධා පේයාලං තස්ස මයිහං අනුරෝධා ඒතද හෝසී උබ්බෙල්ලං කෝමේ උදපාදේ උබ්බෙල්ලාදි කරණංච පනමේ සමාධේ ඡවේ සමාදෙම්මේ කොතේ ඕභාසෝ අන්තරදායතේ දස්සනංච රූපානම් සේයතාපි අනුරුද්ධා පුරිසෝ ඒකං නිදිමුඛං ගවේසන්තෝ සකිදේව පංච නිදිමුඛානේ අධිගච්ඡේය තස්ස තතෝ නිදානං උබ්බෙල්ලං uppajjeyya ඒවමේව කෝ අනුරොද්ධා උබ්බිල්ලං කෝ මේ උදපාදේ උබ්බිල්ලාදි කරණංච පනමේ සමාදේ චවේ සමාධිම් හිතොතේ ඕභාසෝ අන්තරධායති දස්සනංච රූපානම් සෝහං තථා කරේසාමේ යථාමේ කුණ න විචිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ න තේන මිද්ධං න චම්භේ සත්තං න උබ්බිල්ලන්ති ශෝකෝ අහං අනුරෝධා පේයාලං තස්සමයිහං අනුරෝධා ඒතද හෝසි දුට්ඨොල්ලං කෝමේ උදපාදේ දුට්ඨොල්ලාදිකරණං ච පනමේ සමාදේ චවේ සමාදෙම්මිතුතේ ඕභාසෝ අන්තරදායතේ දස්සනං ච රූපානම් සෝහං තථා කරිස්සාමි යථාමේ පුන න විචිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ න තේන මිද්දං න චම්බිතස්සං න උබ්බිල්ලං න දුට්ඨොල්ලන්ති සෝකෝ අහං අනුරෝධා තේයාලං තස්ස මයිහං අනුරෝධා ඒතදෝසී අච්චාරද්ද විරියං කෝමේ උදපාදේ අච්චාරද්ද විරියාදි කරණංච පනමේ සමාධේ චවේ සමාධිම්මිකුතේ ඕභාසේ අන්තරදායති දස්සනංච රූපානම් සේයතාපි අනුරුද්ධා පුරිසෝ උභෝහි හත්තේහි වට්ටකං ගාල්හං ගන්හෙය්‍ය සෝතත්තේව පතමෙය්‍ය ඒවමේව කෝ අනුරුද්ධා අච්චාරද්ද විරයං කෝ මේ උදපාදී අච්චාරද්ද විරයාදි කරණංච පෙය්‍යාලම් දස්සනංච රූපානම් සෝහං තථා කරිස්සාමි යථා මේ පුන නවිතිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ නතේන මිද්දං න චම්බිතත්තම් න උබ්බිල්ලං න දොට්ටොල්ලං න අච්චාරද්ද විරයන්ති සෝකෝ අහං අනුරොද්ධා පේයානං තස්සමයිහං අනුරොද්ධා ඒ තද හෝසි අතිලේන විරයං කෝමේ උදපාදේ අතිලේන විරයාදි කරණංච පේයානම් දස්සනංච රෝපානම් සේයදාපි අනුරුද්ධා පුරිසෝ වට්ඨකං සිතිලං ගන්හෙය සෝතස්ස හත්තතෝ uppateyය ඒවමේව කෝමේ අනුරුද්ධා අතිලේන විරියං උදපාදේ අතිලේන විරියාදිකරණං ච පේයාලම් දස්සනං ච රූපානම් සෝහං තථා කරිස්සාමි යථා මේ පුන න විචිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ න තේන මිද්දං න සම්බිතත්තං න උබ්බිල්ලං න දුට්ඨොල්ලං න අච්චාරද්ද විරියං න අතිලේන විරියන්ති සෝකෝ අහං අනුරුද්ධා පේයාලං තස්ස මයිහං අනුරුද්ධා ඒතද හෝසී අභිජප්පා කෝමේ උදපාදේ අභිජප්පාදිකරණංච පේයානම් දස්සනංච රූපානම් සෝහං සතා කරිස්සාමි යථාමේ පුන නවිචිකිච්ඡා uppajjissati න අමනසිකාරෝ න තේන මිද්දං න චම්බිතත්සම් න උබ්බිල්ලං න දොට්ටොල්ලං න අච්චාරද්ද විරියම් න අතිලේන විරියං න අබිජ්ජප්පාති ශෝකෝ අහං අනුරෝධා පේයානං තස්සමයිහං අනුරෝධා ඒ සදහෝසි නානත් සංඥා කෝමේ උදපාදේ නානත් සංඥාදී කරණංච පේයාලම් දස්සනං ච රූපානං සෝහං තථා කරිස්සාමේ යථාමේ පුන නවිතිකිච්ඡා උප්පජ්ජසති න අමනසිකාරෝ න තේන මිද්දං න චම්බේ තත්තං න උබ්බිල්ලං න දොට්ඨොල්ලං න අච්චාරද්ද විරියං න අතිලේන විරියං න අ비ජප්පා න නානත්ථ සංඥාති ශෝකෝ අහං අනුරුද්ධා අපමත්තෝ ආසාපේ පයිතත්තෝ විහරන්තෝ ඕභාසංචේව සංජානාමි දස්සනංච රූපානම් සෝකෝපනමේ ඕභාසෝ නචිරස්සේව අන්තරදායති දස්සනංච රූපානම් තස්ස මයං අනුරුද්ධා ඒතද හෝසි කෝනකෝ හේතු කෝපච්චයෝ යේන මේ ඕභාසෝ අන්තරදායති දස්සනංච රූපානන්තේ තස්ස මයිහං අනුරුද්ධා ඒතද හෝසි අතිනිජ්ජාය තත්සං කෝමේ රූපානං උදපාදේ අතිනිජ්ජාය තත්තාදිකරණං ච පනමේ රූපානං සමාදේ චවේ සමාධිම් හේතුතේ ඕභාසේ අන්තරදායති දස්සනං ච රූපානං සෝහං තථා කරිස්සාමේ යථාමේ කුණ න විචිකිච්ඡා uppajjessati න අමනසිකාරෝ න තේන මිද්ධං න සම්භිතස්සං න උබ්බිල්ලං න දොට්ඨොල්ලං න අච්චාරද්ධ විරියං න අතිලේන විරියං න අබේජප්පා න නානත්ථ සංඥා න අතිනිජ්ජාය තත්සං රූපානන්තේ සෝකෝ අහං අනුරොද්ධා විචිකිච්ඡා චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා විචිකිච්ඡං චෙත්තස්ස උපක්ඛිලේසං පජහෙන් අමනසිකාරෝ චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අමනසිකාරං චෙත්තස්ස උපක්ඛිලේසං පජහෙන් තේන මෙද්දං චෙත්තස්ස උපක්ඛිලේසෝ තේති විදෙත්වා තේන මෙද්දං චෙත්තස්ස උපක්ඛිලේසං පජහෙන් සම්බිතස්සං චෙත්තස්ස උපක්ඛිලේසෝ තේති විදෙත්වා සම්බිතස්සං චෙත්තස්ස උපක්ඛිලේසං පජහෙන් උබ්බිල්ලං චෙත්තස්ස උපක්ඛිලේසෝ තේති විදිත්වා උබ්බිල්ලං චෙත්තස්ස උපක්ඛිලේ සම්පජහින් දොට්ඨොල්ලං චෙත්තස්ස උපක්ඛිලේසෝ තේති විදිත්වා දොට්ඨොල්ලං චෙත්තස්ස උපක්ඛිලේ සම්පජහින් අච්චාරද්ධ විරයං චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අච්චාරද්ද විරයං චෙත්තස්ස උපක්ඛිලේ සම්පජහින් අතිලේන විරයං චෙත්තස්ස උපක්ඛිලේ සෝති ඉති විදිත්වා අතිලේන විරයං චෙත්තස්ස උපක්ඛිලේ සම්පජහින් අභිජප්පා චෙත්තස්ස උපක්ඛිලේ සෝති ඉති විදිත්වා අභිජප්පං චෙත්තස්ස උපක්ඛිලේ සංපජහින් නානත්ථ සංඥා චිත්තස්ස උපක්ඛිලේසෝති දෙවිදෙත්වා නානත්ථ සංඥං චිත්තස්ස උපක්ඛිලේ සම්පජහින් අතිනිජ්ජාය තත්සං රූපානං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අතිනිජ්ජාය තත්සං රූපානං චිත්තස්ස උපක්ඛිලේ සම්පජහින් සෝකෝ අහං අනුරුද්ධා අප්පමත්තෝ ආශාපේ පහිතත්තෝ විහෙරන්තෝ ඕභාසම්පේ කෝ සංජානාමි නච රූපානි පස්සාමි රූපානි කෝ පස්සාමි නච ඕභාසං සංජානාමි කේවලම් පේ රස්සෙන් කේවලම් පේ දිවසං කේවලම් පේ රස්සෙන් දිවන්තේ තස්ස මයං අනුරුද්ධා ඒ තද හෝසි කෝනුකෝ හේතු කෝපච්චයෝ සෝහං ඕභාසම්පික්ඛෝ සංජානාමි නච රූපානි පස්සාමි රූපානි කෝ තස්මින් සමයේ පස්සාමි නච ඕභාසං සංජානාමි කේවලම් පිරස්සින් කේවලම් පිදිවසං කේවලම් පිරස්සින් දිවන්තේ තස්ස මයං අනුරුද්ධා ඒතද හෝසි යස්මින් හි කෝ අහං සමයේ රූප නිමිත්තං අමනසි කරෙත්වා ඕභාස නිමිත්තං මනසි කරෝමි ඕභාසං හි කෝ තස්මින් සමයේ සංජානාමි නච රූපානි පස්සාමි යස්මින් පනාහං සමයේ ඕභාස නිමිත්තං අමනසි කරේत्वा රූප නිමිත්තං මනසි කරෝමි රෝපානේ කෝතස්මින් හි සමයේ පස්සාමි නච ඕභාසං සංජානාමි කේවලං පෙරස්සින් කේවලං පෙදිවසං කේවලං පෙරස්සින් දිවන්තේ සෝකෝ අහං අනුරුද්ධා අප්පමස්සෝ ආසාති පහිතත්තෝ විහරන්තෝ පරිත්ථංචේව ඕභාසං සංජානාමි පරිත්ථානි පිරෝපානි පස්සාමි අප්‍රමාණං චේව ඕභාසං සංජානාමි අප්‍රමාණානි ච රූපානි පස්සාමි කේවලම්පි රත්තින් කේවලම්පි දිවසං කේවලම්පි රත්තින් දිවන්ති තස්ස මයිහං අනුරුද්ධා ඒ තද හෝසි කෝනකෝ හේතු කෝ පච්චයෝ සෝහං පරිත්තං චේව ඕබාසං සංජානාමි පරිත්තානි ච රූපානි පස්සාමි අප්පමානං චේව ඕබාසං සංජානාමි අප්පමානානි ච රූපානි පස්සාමි කේවලම් පෙරස්සින් කේවලම් පෙදවසං කේවලම් පෙරස්සින් දිවන්තේ තස්ස මයිහං අනුරුද්ධා ඒතද හෝසි යස්මින් කෝමේ සමයේ පරිත්තෝ සමාධි හෝති පරිත්සං මේ තස්මින් සමයේ චක්ඛෝ හෝති සෝහං පරිස්සේන චක්ඛුනා පරිස්සං චේව ඕභාසං සංජානාමි පරිස්සානි ච රූපානි පස්සාමි යස්මින් පන සමයේ අප්‍රමාණෝ මේ සමාධි හෝති අප්‍රමාණං මේ තස්මින් සමයේ චක්ඛෝ හෝති සෝහං අප්‍රමාණේන චක්ඛුනා අප්‍රමාණං චේව ඕභාසං සංජානාමි අප්පමානානි ච රූපානි පස්සාමි කේවලම් පෙරස්සින් කේවලම් පිදිවසං කේවලම් පෙරස්සින් දිවන්ති යතෝ කෝමේ අනුරුද්ධා විචිකිච්ඡා චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදෙත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසී අමනසිකාරෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අමනසිකාරෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි තේන මිද්ධං චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා තේන මිද්ධං චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි සම්බෙතස්සං චිත්තස්ස උපක්ඛිලේසෝතිති විදෙත්වා සම්බෙතස්සං චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි උබ්බෙල්ලං චිත්තස්ස උපක්ඛිලේසෝතිති විදෙත්වා උබ්බෙල්ලං චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි දුට්ඨොල්ලං චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදෙත්වා දුට්ඨොල්ලං චෙත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි ආරද්ධ විරියං චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදෙත්වා ආරද්ධ විරියං චෙත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි අතිලේන විරියං චෙත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදෙත්වා අතිලීන විරියං චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි අභිජප්පා චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි නානත් සංඥා චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා නානත් සංඥා චෙත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි අතේනෙජ්ජාය තත්සං රෝපානං චෙත්තස්ස උපක්ඛිලේසෝ තීති විදෙත්වා අතේනෙජ්ජාය තත්සං රෝපානං චෙත්තස්ස උපක්ඛිලේසෝ පහේනෝ අහෝසි තත්ස මයං අනුරෝධා ඒතද හෝසි යේ කෝමේ චෙත්තස්ස උපක්ඛිලේසාත්තේ මේ පහේනා හන්ද දානාහං සිවිදේන සමාධින් භාවේමි තේ සෝකෝ අහං අනුරුද්ධා සවිතක්ඛම්පේ සවිචාරං සමාධින් භාවේසින් අවිතක්ඛම්පේ විචාරමත්සං සමාධින් භාවේසින් අවිතක්ඛම්පේ අවිචාරං සමාධින් භාවේසින් සක්පේති කම්පි සමාධින් භාවේසින් නිප්පේති කම්පි සමාධින් භාවේසින් සාත සාගතම්පි සමාධින් භාවේසින් උපේක්ඛා සාගතම්පි සමාධින් භාවේසින් යතෝ කෝමේ අනුරුද්ධා සවිතක්කෝපි සවිචාරෝ සමාධි භාවිතෝ අහෝසී අවිතක්කෝපි විචාරමත්තෝ සමාධි භාවිතෝ අහෝසි අවිතක්කෝපි අවිචාරෝ සමාධි භාවිතෝ අහෝසි සප්පේති කෝපි සමාධි භාවිතෝ අහෝසි නිප්පීති කෝපි සමාධි භාවිතෝ අහෝසි සාත සහගතෝපි සමාධි භාවිතෝ අහෝසි උපේක්ඛා සහගතෝපි සමාධි භාවිතෝ අහෝසි ඥානංච පනමේ දස්සනං උදපාදේ අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ්බවෝස්ති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා අනුරුද්ධෝ භගවතෝ භාසිතං අවිරන්දේති උපක්ඛිලේශ සුත්තං අට්ඨමං